කරු ස්වාමීන් වහන්සේ භාවනාව ඔටෝ පයිලට් තත්ත්වයටපත් වීම පසු මෙනෙහි කිරීම අවශ්‍යද නැතොත් මෙනෙහි වීම අවබෝධ වීම වේ සිදුවන්නට පෙර බලා සිදුවන්නට හැර බලා සිටීම කල යුතුද මෙනෙහි කරන්ට යාම අවශ්‍ය ඇඟිලි ගැසීමක් වන්නේද ඔය කියන්නේ මෙතෙන්ට යනකොට කරන දෙයක් නැහැ කරන දෙයක් තියෙන්නේ බලහනින් එක තමයි ඇත්තටම අර වීර්ය සම්බන්ධයෙන් තියෙන්නේ මෙතෙක් එනකම්ම නම් එලවන්න ඕනේ. මෙතෙන් ආවට පස්සේ තමන්ගේ වීර්ය ආපස්සට අරගෙන මේ ආනාපානේ හෝ කයේ දැනෙන අනිකුත් මේ ධාතු මනසිකාර හෝ දිහා නොසලෙන මනසකින් ප්‍රතික්‍රියා නොකරන මනසකින් එවුවා මම මාගේ කියාගන්න නැති මනසකින් බලන දිල්ල තමයි මෙතනදී කෙරෙන නිසා මෙනෙහි කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. යම් විදිහකට හිත පිටපොට ගියොත් භාවනාව කැඩුනොත් ආය ආධුනිකෙක් වාගේ මනස මූල කර්මස්ථානේ මෙනෙහි කිරීම අවශ්‍යයි. හොඳට යන තාක්කල් කරන්න තියෙන්නේ මෙනෙහි කිරීමකින් තොරව කොච්චර වෙලා ඉන්න පුළුවන්ද කියලා භාවනාවට යන්නලා බලන්න එකයි. ගරු ස්වාමීන් වහන්සේ වහන්සේගේ ආශ්‍රව අනුසය කෙලස් පිළිබඳ දේශනා කිරීමෙන් පසුව මෙම ප්‍රශ්නේ ඇසීමට සිටුවේ මම ශ්‍රද්ධාව භක්තිය අඩු තවත් මට ශ්‍රද්ධාව භක්තිය අඩු බවක් දැනේ. සමහර අවස්ථාවල කිසිම හේතුවක් නැතුව කල්පනා චිත්‍රයන් කෙරෙහි හෝ පූජ්‍ය උතුමන් කෙරෙහි නපුරු අදහසිතට මතුවේ. ඒක කල්පනා චිත්‍ර ආ නෑ නෑ. කාස්තල් කිසිම හේතු නැ කල්යාණ මිත්‍රයන් කෙරෙහි හෝ පූජ්‍ය උතුමන් කෙරෙහි නපුරු අදහස් හිතට මතුවේ. මෙය ක්ෂණිකව හිතේ ඉබේම මතුවේ. ක්ෂණයෙන්ම මේ වැරදි අදහස් බවත් නුසුදු බවත් හිතේ මෙනෙහි හිතෙන් මෙනෙහි කොට ඉවත් කරන්නේ. එහෙත් පාලනිකෙන් තොරව මිසී සිදුවීම් පිළිබඳ පස්තවිලක් ඇත. කරුණාකර උපදේශයක් පතමි. ශ්‍රද්ධාව වැඩි දියුණු කළ හැකි ක්‍රම මොනවාද? මුති මේක ගැන කියනකොට තියෙන්නේ ඒවා චේතනාවකින් තොරව පහළ වෙන දේවල් එකපාරට මේ නරක හිතනවා, කල්යාණ මිත්‍රයන් ගැන උරුතුමන් ගැන. ඉතින් එව්වා මම කියාගත්තොත්, මගේ කියාගත්තොත්, මගේ ආත්මය කරගත්තොත් පශ්චාත්තාප වෙනවා. එව්වා සිද්ධ වෙන දේවල් වශයෙන් අග අගයන් අඩ අඩුවක්යක් දීලා අගෝ අඩ මේ වටිනාකමක් දීලා නැවත සතියට යන්න පටන් අරගත්තොත් මේ වගේ වෙන හානිය අඩුයි. මේක වෙනද දිග ගවේෂණයක් කරපු මිනිසෙක් අර මේ මාක් එප්ස්ටයින් පොතක් කියලා තිනවා thought without a thinker කියලා. මේන හැම හිතවිල්ලටම අයිතිකාරයක් නැහැ. ඒ නිසා ඒවට අපි අයිතිකාරෝ කියලා අපි අයිතිවාසිකම් කියන්න ගත්තොත් මේ වගේ තියෙන හොඳ නරක අනුව අපිට සැලීමක් ඇති වෙනවා. මෙවුවා නිකන් මේ සිදුවෙන දේවල්. ඒ නිසා සිදුවෙන්න ඇරලා එවුවා මේ ඇඟේ දාගන්න නැතුව. ඉන්න අර පුරුදු කරන්න ඕනේ මම නෙවෙයි මේක මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි මොකද මේක චේතනාවකින් ගත් එකක් නෙවෙයි. අපිට කෙලස් වෙන්නේ චේතනා පහළ වුණොත්. චේතනා භික්කවේ කම්මං වදාමි. චේතනා නොවන දේවල් වලින් සිතමනාප ගත්තාම ඒක අලුතෙන් නීවරණයක් වෙනවා. අන්න ඒකට පරිස්සම් වෙන්න ඕනේ යෝගාවචරය. ඒක විපස්සනා හොඳට තේරුම් ගත්තාම හම්බෙන ප්‍රධාන ලාභයක් තමයි කරන දේවල් ටික තමයි අපි හොඳ නරකට ගෙනියන්නේ. කෙරෙන දේවල් කිසිසේත්ම අපට කිසි බලපෑමක් නැහැ පශ්චාත්තාප වෙන්නේ නැත්තම්. පශ්චාත්තාප වෙනවනම් බලපෑමක් තියෙනවා. ඒ නිසා මේ හිතවිලි පිළිබඳව සද්ධාය ප්‍රශ්නයක් නෙමෙයි මේ තියෙන්නේ චිත්ත නියාමයක්. ඕනම වෙලාවක අපිට වග කියන්නේ නැතුව ගරු කටයුතු දේවල් වලට නිග්‍රහ කරන කිසිම කමකට නැති දේවල් ගරු කරන හිතවිලි පහළ වෙන්න පුළුවන් මේවා වග වෙන්න යන්න එපා එහෙම නැත්නම් මේවා මගේ කියාගන්න කියොත් තමයි ප්‍රශ්නේ මතුවෙන්නේ ගරු ස්වාමීන් වහන්සේ වහන්සේ නුඹදා කළ ධර්ම සාකච්ඡාවේදී යෝගියෙකු සියලු ධර්මතා සම්තතියක් වශයෙන් ෆ්ලක්ස් වශයෙන් දැකිය යුතු බව සඳහන් කළා. භාවනාවේක මේ සම්තතිය පරිණක භාවනාවේදී සක්මන් භාවනාවේදී ඉදින්දා කටයුතුවේදී දැකිය හැකි ආකාරය උදාහරණ කීපයක් සහිතව පෙන්වා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මේක මේ වැරදි අවබෝධයක් තියෙන මේ දැකිය යුතු බව නම් කාටවත් කියන්න බෑ. දැක්කොත් කමක් නැහැ කියලා විතරක් කිය හැකියි. දැකිය යුතුයි කියලා කියනවා නම් භාවනා කියලා කියන්නේ මේ කලින් හදා කලින් හදාගත්ත සැලසුමකට හිත හදන්න හදන එක. ඒසා භාවනාවේදී කිසිම යුතු කියන වචනයක් නැහැ. භාවනාවේ වෙන දේ බලන එකයි තියෙන්නේ. ඒක නිසා මේ මේ සාකච්ඡා කරනකොට එක එකනා එක එක විදිහට ඇහෙනවා. එක එක විදිහට හිතට ගන්නවා. මේ ප්‍රශ්නයක් ආවොත් විතරයි තේරෙන්නේ හරියට තේරුම් ගන්න තේරෙන්න වැරදිට තේරුම් ගන්න. කිසිම දෙයක් භාවනා කරනකොට මේක මට විය යුතුයි කියලා ගත්තොත් ඒක භාවනාවක් නෙවෙයි. කොටිම විපස්සනාවක් නෙවෙයි. විපස්සනා කියන්නේ ඇති හැටි දැකීම මිස මේ අහවල් දේ පිටිපස්සේ යනවා නෙවෙයි. ඒක නිසා භාවනා කරන්න යනකොට සියලු දේම වෙනුවට ඒ ප්‍රවාහය දකින්න ඉඩ තියෙනවා. ඒක දැක්කොත් බය වෙන්න එපා කියන එක විතරයි කියන්නේ. ඒ නිසා කොහොමද මේක සක්මන් කරනකොට ගන්න කොහොමද පරියන් කරනකොට ගන්න කියලා අහපුවාම ඒක පැහැදිලිවම මේ සන්දර්භේ සංකල්පේ වර්ධවලා තේරුම් ගැනීමක්. ඒ නිසා මේ පළවෙනි වාක්‍යයම නිවැරදි කිරීමෙන් ඒකම උත්තරයක් වශයෙන් තමයි මම දෙන්නේ. දැකිය යුතු දෙයක් නෑ. දකින්න ඉඩ තියෙනවා කියලා විසගත්තාම හරි. ගරු ස්වාමීන් වහන්සේ මේ සෙන්වත් බණ්ඩා මහත්මයාගේ ප්‍රශ්නට අදාළයි අවිද්‍යාව නිසා ඇති කරගත් විපාක නිසා උපන් අපි මේ චතුර්විගයට පසු තවත් භවයක් කරා යනවා. මම අපි පුද්ගලයා වශයෙන් සිටින්නේ සම්මුතියක් පමණයි නේද? ආත්මයක් නෙවෙයි නේද? ගරු ස්වාමීන් වහන්සේ කරුණාවෙන් අපිට මේ පහදා දෙන්නේ. මම සතුටු නැත්තටම මේ මුල් ප්‍රශ්නේ තිබුණා නම් හරි වටිනවා මේ දෙක ගලපන්න. මුල් ප්‍රශ්නේදී තියෙන්නේ මේ સંદર્ભෙම එක පැත්තක් මේ දැන් පෙන්වන්න දන්නේ ඒකේ අනිත් පැත්ත වගේ මේකෙදී කියන්නේ මේ නිගමනයක් එනවා මම අපි පුද්ගලයා වශයෙන් සිටින්නේ සම්මුතියක් පමණයි නේද කියලා ආත්මයක් නොවේ නේද ගරු ස්වාමීන් වහන්සේ කරුණාවෙන් අපිට මෙය පහදා දෙන සීක්වා ඒක තමයි ඇත්තටම බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ අනාත්ම සංඥාව කියලා එකක් අරගන්නයි කියලා කියනවා භාවනාවේ දියුණුව සුභසිද්ධිය සඳහා අනිච්ච සංඥා අනත්ත් සංඥා අසුභ සංඥා ආදීනව සංඥා වශයෙන් ආත්මයක් ස්ථිර දෙයක් කියලා ගත්තොත් අපි මේ ඒක සපවත් කරන්න ඒක තහවුරු කරන්න බැඳෙනවා මේක අනාත්ම පැත්තෙන් ගත්තොත් ඒක බොහෝ විට ඒ පුද්ගලයාගේ සුභ සිද්ධිය සඳහා හිටින් නිසා ওই දස සංඥා සූත්‍රයේදී ගිරිමානන්ද සූත්‍රයේදී අනත්ත් සංඥාව පුරුදු කරන්න කියලා කියනවා. නමුත් ඒකත් වැඩ කරන්නේ සංඥා මට්ටමේ. ඊට පස්සේ හොඳට භාවනා කරනකොට අනත්ත් සංඥාව අනත්ත් චිත්ත මට්ටමට යනවා. ඊට පස්සේ අනත්ත් දිට්ඨි මට්ටමට යනවා. සංඥා චිත්ත දිට්ඨි වශයෙන් තමයි මේක මුල් බැගැසීමක් සිදු වෙන්නේ. ආත්මයත් ආත්මය කියලා ගන්න එකත් සංඥාවකින් පටන් ගන්නවා. ඊට පස්සේ ඒක චිත්ත මට්ටමට යනවා, ධිට්ඨි මට්ටමට යනවා. ආත්ම සංඥාව සංඥා මට්ටමේ තියෙද්දී කළු ලෑලි ලියප එකක් මකලා දැම්ම වගේ මකන්න පුළුවන්. නමුත් ආත්ම සංඥා චිත්ත මට්ටමට ගියොත් අරතරන් ලේසියෙන් මකන්න බෑ. ඒතර පර්මනන්ට් මාකර් එකකින් ලිව්වා වගේ හිටිනවා. නමුත් ආත්ම සංඥා ධිට්ඨි මට්ටමට ගියොත් බුදු කෙනෙකුටත් මකන්න බෑ කියලා කියනවා. ඒක බුදු කෙනෙක්ට යාගෙන බලාපොරොත්තු තියන්නේ නැහැ. ඒ නිසා සංඥා චිත්ත මට්ටම් වල යම් පිළියමක් කරන්න පුළුවන්. ආත්ම වේවා අනාත්ම වේවා. ඒක නිසා අපි අනාත්ම සංඥා වඩනකොට අපේ හිතේ තිබුණා නම් යම් ආකාරයට ආත්ම සංඥාවක්, ආත්ම චිත්තයක්, ආත්ම දිට්ඨියක් ඒකත් දුර්වල වෙනවා. මේ දකින භාවනාදී දකින අත්දකින දේවල් වලටත් හොඳ අර්ථකථනයක් එන්න ඉඩ තියෙනවා. ඒක නිසා ඒක ආත්මේ තහවුරු කරන පැත්තට වැඩිය ඒක සංකල්පයක් වශයෙන් එහෙම නැත්නම් මේකේ කියන විදිහට සම්මුතියක් වශයෙන් බාරගැනිල්ල ਸਰවචනාංශයේ උගන්වීමට බොහොම සමාන්තර වෙනවා. ආනාපාන සති භාවනාවේ රූප වේදනා සංඥා සංස්කාර සහ විඥාන ඇති නැති වෙන ආකාරය විස්තර කරන්න. හඳුනාගන්නේ කෙසේද? ප්‍රඥා සහ ඥාන අතර වෙනස කුමක්ද? තෙරුවන් සරණයි. මම කැමති මේ ප්‍රශ්නේ සභාවට දාන්න කවුද කැමති උත්තරයක් දෙන්න. ආනාපාන සති භාවනාදී රූප වේදනා සංඥා සංඛාර සහ විඥාන ඇති නැති වෙන ආකාරය විස්තර කරා. කට්ටියට නිින්ද ගිහිල්ලා වගේ මට. ඒකයි කහමාරක් විතර මම දිගටම කතා කරනකොට මොකද තේරුමක් නැති දේවල් ඉතින් නිින්ද යනවා. මොකද කියන්නේ? නිදාගමුද නැත්නම් සාකච්ඡා ඉවර කරමුද අපි? නේ කවුරක්වත් නැහැ අනුකම්පාවක් කරන්නේ. ඔක්කොම ආණ්ඩියෝ වගේ. කෙනෙක්වත් අතට අහුරක්වත් දාන්න කැමති වෙන්නේ. මේ අනුකම්පා කළා ටිකක් කියමු මොනවා හරි එහෙමම එහෙමම කරන්නේ නැතුව ආනාපානසති භාවනාවේ රූප දැනෙන්නේ කොහොමද? වේදනාව දැනෙන්නේ කොහොමද? සංඥා දැනෙන්නේ කොහොමද? සංස්කාර දැනෙන්නේ කොහොමද? සහ විඥානි දැනෙන්නේ කොහොමද කියන එක මේ මොනවාරි ඉල්ලපුවාම දෙන්න eBay. එනිසා කොහොමද රූප ආකාරය දැනෙන්නේ කියලා කවුරු හරි උත්තරයක් දෙන්න බෑ. ආනාපාන කරනකොට මේ රූප කොටස දැනෙන්නේ කොහොමද? ඔහු ඒක හුලන්තරල කියනට වැඩිය මේ ප්‍රායෝගික පැත්තක් මේ ඉල්ලන්නේ මේ මූලධර්ම උත්තරයක් නෙවෙයි හුස්ම ගන්නකොට මේ කොට දැන් රූප කොටස් කියලා වැටෙන්නේ කොහොමද? ඇති වෙන්නේ නැති වෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක් ඉල්ලනවා. පිරිමැදීම නැත්නම් වායෝ පොට්ටබ්බ ධාතුව මේ ෆෑන් එකක් ඉස්සරහා අතාරලාගෙන ඉන්නකොට අපිට ඒක මේ වදිනවා තේරෙනවා. වැකියුම් ක්ලීනර් එකක් ඉස්සරහා අතාරලපුවම ඒක ඇදලා ගන්නවා තේරෙනවා. මේ වගේ හුස්ම ගන්නකොට අපිට ඒ හුස්ම යන්නේනකොට දැනෙන පිරිමැදීම ඒ වායෝ ධාතුවේ වැඩපිළිවෙල. තල්ලු කරනවා ගන්නවා. ඉතින් ඒක එච්චරයි. ඊට වැඩිය මේ මහා ලොකු දෙයක් මේකේ බලාපොරොත්තු වෙන්නේ කියලා අතට පිඹිනකොට ඒ අතට උලන් වදිනවා දැනෙන්නේ. ඒ වගේ හුස්ම ගන්නකොට නාසයට දැනෙනවාද? එහෙම නැත්නම් උඩු තොලට දැනෙනවාද? එහෙම නැත්නම් දරේ පිඹීම හැකිලින් වශයෙන් ඒ චලන දැනෙනවාද කියන එක තමයි රූප කියන්නේ. ඒකට වේදනාව කියන එක කොහොමද විස්තර දෙන්නේ? ආස්වාද ප්‍රසවාස කිරීමේ විඳීම මොකක් කියලාද පෙන්වන්න පුළුවන්. විඳීම් පක්ෂේ. ඔය කියන්නේ අපිට විඳ ගන්න පුළුවන් විඳිනවා කියලා දැනීමක් තියෙනවා ආස්වාසේදී ප්‍රස්වාසේ නැති ලක්ෂණ වගේ තියෙනවා ප්‍රස්වාසේ ආස්වාසේ නැති ලක්ෂණ වගේ තියෙනවා එහෙම නැත්නම් මේ හුස්ම ගන්න වෙලාව නැති පිට කරන වෙලාව ගද්දිම පිට කරද්දිම දැක දැක දන දනද වෙන්නේ නැත්තම් මේ දෙක කලවමේද යන්නේ කියලා බැලුවොත් හොඳට බැලුවොත් දෙකේ වින්දන දෙකක් තියෙනවා. ඔබ ඒක පෙනී යුතුයමයි හෝ අත්‍යවශ්‍යයි කියන්න බෑ හොඳට බැලුවොත් දැක ගන්න පුළුවන්. මේ විඳීම මෙහෙමයි කියලා. එතකොට අපි එතනින් සන්තෝෂ සංඥා වශයෙන් ගත්තොත් සංඥා කියන එක හඳුනා ගැනීම කියලා කියන්නේ. සංඥාව කියලා කියන්නේ අපි හඳුනාගන්නේ හඳුනා ගැනීම කොහොමද ආස්වාද ප්‍රසාර සම්බන්ධ කරන අපි මේ ආධුනිකයෙක් මේ වගේ ප්‍රශ්නයක් අහම කොහොමද උත්තර දෙන්නේ? හ්ම්? ඔය ස්වභාවය කියන එක තමයි නිදර්ශන ඕනේ ඒකට. ස්වභාවය කියන එක විස්තරමදී කොහොමද මොකද්ද ස්වභාවය කියලා කියන්නේ? ඔය ඇත්තට මේ ඒක මේ රස්නිය කියන එක මේ මොකද්ද අපේ වේදනාවේ අර්ථ කිව්වා අපිට මෙහෙම කියත හැකි මම ඉන්නේ සද්දක නෙවෙයි මම ඉන්නේ වේදනාවක නෙවෙයි මම ඉන්නේ හිතවිල්ලක නෙවෙයි ආනාපානෙම කියලා අඳුරනවනේ අපි මේ සද්දක ඉන්නකොට දන්නවනේ සද්දක ඉන්නේ කියලා වේදනාව හිතවිල්ල නෑ ඒව මොකක්වත් නෑ දැන් මම ඉන්නේ ආනාපානෙ කියලා අඳුන ගන්නවා අපි අඳුන ගන්න නැත්නම් අපි දන්න බහන කැඩලයි කියන්නේ බහන කැඩලා නැත්නම් ඒක සත්‍යයක් නෙවෙයි කියලා අඳුරනවා වේදනාවක් නෙවෙයි කියලා අඳුරනවා හිතවිල්ලක් නෙවෙයි කියලා අඳුරනවා නැත්නම් ආස්වාස වේලාදී මේක ප්‍රස්වාසය නෙවෙයි කියලා අඳුරනවා ප්‍රසවාසලදී ආස්වාසය නෙවෙයි කියලා හඳුනනවා. ඒ හැඳිනීමෙන් තමයි අපි <clears throat> නියම පාරේ ඉන්නවද කියලා දැනගන්නේ. ඒක නිසා ඒක මේ සංඥා ස්කන්ධය පිළිබඳ පුංචි ඉඟියක්. එතකොට සංස්කාර ස්කන්ධේ සංස්කාරයි. ඒක අමාරු. කියන්න අමාරු. උත්සාහයක් කරමු බලන්න. සම්මා සාරපාසත් ඔය එහෙම කියන්නත් පුළුවන්. එතකොට අපිට ආනාපානෙ පිට ගිහිලා හිතවිලි වල ඉන්නවා. ඉන්නකොට හිතෙනවා දැන් මගේ හිත පිට ගිහිලා තියෙන්නේ. මේකට නෙවෙයි මම වාඩුනේ සිල් ගත්ත මෙහි ආවේ. ඒ නිසා මට හිත ආනාපානට යන්න ඕන කියලා චේතනාව පහළ. ආනාපාන කියොත් හොඳයි කියලා. ඒකත් එක විදිහට සංස්කාරයක්. එහෙම නැත්නම් සමහර වෙලාවට බොහොම ගොරෝසු එකක් කියන්න පුළුවන්. මේ තුනී වේගනේ යනකොට ආනපන තුනී වේගනේ යනකොට වෙනද සැක පහළුනොත් අපි හයියෙන් හුස්ම ගන්න පෙළඹෙනවා. මේ අර තිබුණ සැක නැති කරගෙන මේක මේ නියමම ආනපන ඉන්නවද කියලා බලන්න. මෙව සංස්කරණ තමයි. අර යනදී එහෙම යන්න දෙන්නේ මේක වෙනස් කිරීම කරන්න හදනවා. සකස් කිරීම කරන්න හදනවා. ඒව සංස්කාර වෙනවා. එතකොට විඥානීය කියලා ආස්වාසිය දැනගන්නවා කියලා මොකද්ද මෙතන විශේෂණේ වෙන්නේ? ඒක මේ වෙන ඔය ඒක ඒක සරලව කියන්නේ ආශ්වාසය කරනවා ප්‍රශ්වාසය නෙවෙයි කියලා දැනගන්න. සද්දයක් නෙවෙයි කියලා දැනගන්න. හිතවිල්ලක් නෙවෙයි කියලා දැනගන්න. වේදනාවක් නෙවෙයි කියලා මේ ආස්වාසයමයි කියලා වෙන්කොට දැන ගැනීම තමයි සංඥාවෙන් කරන්නේ හඳුනා ගැනීම වෙන්කොට දැන ගැනීම තමයි විඥාණයෙන් කරන්නේ. ඉතින් මේක මේ පොඩි ඉඟියක් විතරයි. මේ එකයි එකවරකට වෙන්නේ. ඔක්කොම එක සැරේ වෙන්නේ අපි මේ මේකේ එකක් කොයි වෙලාවක හරි වෙනවා. ඒක පිළිබඳව ආයේ කිසිම සැකයක් නැහැ. ඒ නිසා මේ වෙන වෙන වෙලාවෙදී තමන්ගේ වාසි වෙන විදියට මේ මූලධර්ම පාවිච්චි කරලා අත්දැකීමකට හරවගත්තොත් ආනාපාන සතිය සඳහා හත් අවුරුදු ලැදරියකට හොඳට අවබෝධ කරගන්න පුළුවන් ශක්තිය තියෙනවා. ඔබ සඳහා වෙනමම දැනුමක්වත් අනම්මනම් මොකුත් නෙමෙයි මේ එකක්වත් මේ <clears throat> පිටරටින් ගෙන්නපු දැනුම නෙවෙයි බොහෝම සරල ප්‍රායෝගික අත්දැකීම්. එහෙම තමයි විසාකාව. එහෙම නැත්නම් මේ පඬිතු සාමණේර වගේ ඇත්තෝ ඒ වෙන දේ වෙන හැටියට අඳුනගත්තා. අර බරපතල වචන දැම්මට පස්සේ අපි හිතනවා මේකට වෙනමම දැනුමක් අවශ්‍යයි කියලා. නම් වලින් කියන්න පුළුවන්. නමුත් මේකේ තියෙන බොහොම ඕනම කෙනෙක් මේ පටහ ගන්න ක්‍රම. ප්‍රඥා සහ ඥාන අතර වෙනස කුමක්ද? එතකොට ඥානයේ සඳහන් කරන්නේ ලෞකික සැප සම්පත් සඳහා ප්‍රඥාව ඒකත් ලැබලා ලෝකෝත්තර පැත්තට යන්න පුළුවන් පැත්ත වෙනකොට ප්‍රඥාව කියලා කියනවා නැත්නම් මේ විවට්ටගාමි සංසාර වටයෙන් ගැලවීමට කටයුතු කරන එක ප්‍රඥාවක් වෙනවා සංසාර වටේ සුවසේ සප පහසුකම් සහිත ජීවත් වීම සඳහා වෙන දෙයට උදව් කරන දැනුමට ඥානය කියලා කියනවා කරු ස්වාමීන් වහන්සේ මාර්ගඵලලාභීන් වර්ග 8ක් ගැන ඇතැම් විට අසන්ට ලැබේ. ඒ සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරිහත් හතරේ හතරෙන් වෙනස් වන්නේ කෙසේද? මාර්ගඵලලාභින් වර්ග 8ක් යන ඇතැම් විට අසන්නට ලැබේ. සෝවාන් සකදාගාමී අනාගාමී අරියත් හතරෙන් ඒ කියන්නේ ඒව මාර්ග ඥාන සහ ඵල ඥාන කියලා දෙකට කැඩෙන එකයි වෙන්නේ. එතකොට 8ක් වෙනවා. එහෙනම් එතනයි මේ උත්තරේ තියෙන්නේ කියලා. සූර්යයන් ගානේ හොඳයි වෙන ප්‍රශ්න නැහැ කියන අදහසින් අපි මම යෝජනා කරනවා අපි පුරුදු පරිදි එත්තවතා ආදී ගාථා සජ්ජායනා කිරීමෙන් අපේ දවසේ වැඩපිළිවෙල સમાપ્ત කරමු. කරදරයක් නැතුව තවත් සාර්ථක දවසක් ගත කිරීම ඒක සම්බන්ධයෙන් මේකට පෙනී නොපෙනී උදව් කරපු සීල දෙනාට මේ පින් අත්පත් වේවා කියන අපේ මුදිතා හිත පහල කරගනිමු. ඒ වගේම ඥාතීන් වෙනුවෙන් පෙන්න අපේ සියලුම හිත මිත්‍රාදීන්ටත් මේ පින්වත් වේවා ඒත් උනා දැකලා සාදු කියත්වා අප අපටත් මේ පින ඒකාන්තයෙන් එකසේ හේතු වීමෙන් ලබාගත යුතු විපස්සනා ඥාන කෙලවර බුද්ධ ධූත්මයන් වහන්සේලා පැමිණ වැඩවදාළේ ඒ ශාන්ත සුන්දර නිවන පිණිසම අපගේ මේ ප්‍රයත්න ඒකාන්තයෙන් හේතු වාසනා වේවා කියලා අදහස් පිටවගන්න.